පාර්ලිමේන්තුවේ වචනයක් කතා කරන්න දෙන්නේ මේ ප්‍රශ්නය ගැන. කවුරු වෙනුවෙන්ද මේවා හංගන්නේ? අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාගේ ප්‍රයෝජනයට පමණක්ද මේ මහා දැවැන්ත සැඟවීමේ ව්‍යාපෘතිය දියත් කරලා තියෙන්නේ. මේකට වෙන කවුරු කවුරු හරි අවුල් වෙලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නීතිඥ මණ්ඩලයේ කමිටුව. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ ඒක නිල වශයෙන් රජයේ පත් කරපු විමර්ශන කමිටුවක් නෙවෙයි. ඒකට කිසිම එහෙම තත්වයක් නැහැ. හරි අමුතු විදිහට තමයි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා මේ ගනුදෙනුව සම්බන්ධයෙන්. ඒ නිසා මේක ගැඹුරින් සොයන්න ඕනේ. විශේෂයෙන් මෙන්න මේ කාරණේ ඉතාමත් වැදගත්. ලංකා බැංකුවේ හැසිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් අවශ්‍යයි කියලා.